ධර්මානුශාසනාව දේශක දේශකයන්න් වහන්සේ කිරිල්ලවල වැබඩ ශ්‍රී ධර්මවර්ධනාරාම වාසී මනෝවිද්‍යා උපදේශක පූජනීය තලපත් කන්දේ සිරිනන්ද ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ පබ්බ තූපම සූත්‍රය ඇසුරෙනුයි අද මේ උතුම් වූ ධර්මානුශාසනාව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 ඉස්රණ සහිත පංචශීලය සමාදන් වෙලා ඊටම ශ්‍රද්ධා සිතින් යුක්තව සෝදානම් වන්නේ ධර්ම ශ්‍රවණය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ධර්ම ශ්‍රවණය කිරීම පින්කමක් දස පුණ්‍ය ක්‍රියාවල එක පින්කමක් වශයෙන් ධර්ම ශ්‍රවණය සඳහන් වෙලා තිබෙනවා. ඒ වගේම මහා මංගල සූත්‍රයේහි මේ ධර්ම ශ්‍රවණය මංගල කාරණයක් වශයෙන් දක්වලා තිබෙනවා. එතකොට අපි මේ වෙලාවේදී පින්කමක් සිද්ධ කරගන්න වාසයේම මංගල කාරණයක් සිදු කරනවා කියන අවබෝධය මුලින්ම ඇති කර ගන්නට අවශ්‍යයි. අද අපේ මේ දේශනාව තුළින් අපි බලාපොරොත්තු වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළ සූත්‍ර දේශනාවක් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ සංයුත්ත නිකායේ පළවෙනි පොතේ කෝසල සංයුත්තේ සූත්‍රේ නම තමයි පබ්බතූපම සූත්‍රය. පබ්බතූපම කියන්නේ පබ්බත කියන්නේ පර්වතය කියන එක. එතකොට පබ්බතූපම පබ්බත උපමා පර්වතයක් උපමා කරමින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ දේශනාව තමයි පබ්බතූපම සූත්‍රය වශයෙන් කෝසල සංයුත්තේ සඳහන් වෙලා තියෙනවා. මේ දේශනාව අපි හැමදිනාටම ඊටාම වැදගත් හේතුව තමයි අපේ ජීවිතය තුළ අවදිභාවයක් ඇති කර ගැනීම සඳහා අවදි බවක් ඇති කරගන්න. ඒක කිව්වොත් මෙහෙම අපිට බස් එකේ ටික දුරක් යනකොට නිින්ද යනවා. අපි වාඩි වෙලා ඉන්නේ අපි හිතමු පීදුරුව පැත්ත කියලා. ටික වෙලාවක් නිින්ද යාගෙන යනකොට පාරම ගිහිල්ලා මොකද වෙන්නේ? ඔලෝ වදිනවා ඒ තියෙන වීදුරුවේ. චනේලේ වදිනවා. වැදුණු ගමන් එක පාරට ගැස්සিলা හැරෙනවා. ටික වෙලාවක් යනකල් කාලයක් යනකල් ආයෙ නිින්ද යන්නේ. හොඳට නිදිමත යනවා. ආන්න ඒ වගේ තමයි අපට කුසලයේ පිළිබඳව හෝ පින පිළිබඳව හෝ අමතක වෙලා ප්‍රමාදී බව වැඩි වෙලා අපි කෙලෙස් අතර එහෙම නැත්නම් ප්‍රමාදී බව අතර අපි මානසිකව නිද්‍රාවකටපත් වෙනවා. ආන්න ඒ නිද්‍රාවෙන් අවදි වන්නට අවදි බවක් ඇති කරගන්නට වටිනා දේශනාවක් මේ බුදුරජාණන් වහන්සේ විශේෂ දේශනා කළ පබ්බතෝපම සූත්‍රය. කෝසල සංයුත්තේ කියන්නේ කොසල් රජතුමාටම දේශනා කළ සූත්‍රවල එකතුවක්. මේ කෝසල සංයුත්තේ පුරාවටම තියෙන කොසල් රජුරවන්ට දේශනා කරන ලද බුද්ධ දේශනාවන්මයි. තව මේ පොතේ තියෙනවනේ දේවතා සංයුත්තේ, දේවපුත්ත සංයුත්තේ, බ්‍රාහ්මණ සංයුත්තේ, භික්ඛු සංයුත්තේ ආදී වශයෙන් විවිධ කොටස් තියෙනවා. ඒ අතර එකක් තමයි මේ කොසල් රජුවන් සඳහා දේශනා කරන්නට යෙදුන මේ දේශනාවන්. එතකොට මේ දේශනාව ආරම්භ වන්නේ මේ විදිහට. දවසක් කුසල රජතුමා මධ්‍යන්න කාලේ අපි කියන මහා දවාවේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කර පැමිණෙනවා. පැමිණලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරනවා. පසඟ පිළිටුවල වැඳලා හැම සූත්‍ර දේශනාවකම දැක්වෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේට ඒ පැමිණෙන කෙනා හෝ පිරිස හෝ වන්දනා කළාට පසුව එකත් පසෙක එකත් පසෙක එක පැත්තකින් ඉඳ ගන්නවා, තැම්පත් වෙනවා, වාඩි වෙනවා. පස්සේ බුදුරජාණන් වහන්සේ විමසනවා මේ මහාදවල් කාලේ රජතුමනි කොහේ සිටද පැමිණුනේ? එතකොට රජතුමා කියන්නේ මේ රාජ්‍යයේ රාජ්‍යත්වයට පත් වුණ ඒ වගේම හිසේ උටුණු පැලන්දෝ ඒ වගේම කාමයන්හි මොසපත් වුණ රජ කෙනෙකුට බොහෝම කාර්යයන් තියෙනවා. මේ දේවල් කරලා තමයි මේ ඉන්නේ. ගොඩාක් වැඩ තියෙනවා. අපි උනත් කියනෝ නේද? හරියට වැඩ තියෙන ගොඩාක් කාලෙකින් එන්න බැරි වුණා පන්සල පැත්තේ. දැන් රජතුමා මේ විදියට කිව්වහම බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් අහනම ප්‍රශ්නයක්. මහරජා උතුරු දිශාව ඉඳලා විශ්වාසනීය වචන ඇදහිය හැකි වචන තියෙන. එහෙම නැත්නම් විශ්වාසනීය පුද්ගලයෙක් වෙනවා. කොයි පැත්තේ ඉඳලාද? උතුරු දිශාවෙන් උතුරු පැත්තේ ඉඳලා ඉන්නේ. දුවගෙන දුවගෙන ඇවිල්ලා කියන ස්වාමීනි මම මේ උතුරු දිශාවෙ ඉඳලා ඉන්නේ. අහසතරම් විශාල ඝන පර්වතයක් මේ සියලුම දේවල් සුණු විසුණු කරමින් මේ පැත්තට පෙරලිලා පෙරලිලා එනවා. ස්වාමීනි මොනවා හරි කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් කරන්න. ඊළඟට මොකද වෙන්නේ? දකුණු දිශාවේ ඉඳලා මේ වගේම විශ්වාසනීය පුද්ගලයෙක් එනවා. කියන්නේ බොරු කියන කෙනෙක් නෙවෙයි. විශ්වාසනීය වචන තියෙන පුරුෂයෙක් පුද්ගලයෙක් එනවා. ඇවිල්ලා කියනවා රජතුමනි මම මේ දකුණු දිශාවෙන් ඉඳලා එන්නේ. දකුණු දිශාවේ ඉඳලා මේ පැත්තට අහස තරම් විශාල ඝන පර්වතයක් සියලුම දේවල් විනාශ කරමින් සුණු විසුණු කරමින් පෙරලිලා යනවා මොනවා හරි දෙයක් ඔබ වහන්සේට කරන්න පුළුවන් නම් කරන්න. ආයි පුද්ගලයෙක් වෙනවා. නැගෙනහිර දිශාව ඉඳලා එන්නේ. ඇවිල්ලා රජතුමාට කියන ස්වාමීනි මම නැගෙනහිර දිශාවෙන්දලා ඉන්නේ. ආසතරම් විශාල ඝන පර්වතයක් සියල්ල සුණු විසුණු කරමින් පෙරලිලා එනවා. මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. දැන් පොඩ්ඩිය තුන්දෙනෙක් ආවා. උතුරු දිශාවෙන් ආව, දකුණු දිශාවෙන් ආව, නැගෙනහිරෙන් ආව. තවත් එක්කෙනෙක් එනවා. එයා කොහේ ඉඳලා දෙන්නේ? බටහිර දිශාවෙන්ද? ඇවිදින් කියන ස්වාමීනි මම මේ බටහිර දිශාවෙ ඉඳලා එන්නේ. ආසතරම් ඝන විශාල පර්වතයක් මේ පැත්තට පෙරලෙමින් එනවා සියල්ල සුණු විසුණු කරමින්. මොනවා හරි දෙයක් කරන්න පුළුවන් නම් කරන්න. දැන් බලන්න පර්වත හතරක් පැති හතරකින්. එසේ මෙසේ පර්වත නෙමෙයි. අහසතරම් විශාල. ඒකට අහු වෙන සියල්ල විනාශ කරගෙන පෙරලිලා එන්නේ. දැන් මේ සූත්‍ර දේශනාවේ නමත් පබ්බතෝම සූත්‍රයයි. මේ බුදුහාමර දේශනා කරන උපමාව නිසා ඒ නමින් හඳුන්වන්නේ. දැන් මේ විදිහට සිව් දිශාවෙන්ම පර්වත හතර පෙරලීගෙන පෙරලීගෙන හැමිනෙනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයක් අහනවා නැවත. මහරජ දැන් ඔබට මොනවද කරන්න පුළුවන් මේ වෙලාව? මේ අවස්ථාවේ මොනවද කරන්න පුළුවන්? එතකොට මොකද්ද කුසල රජුරෝ දෙන පිළිතුර? ස්වාමීනි මේ වගේ අවස්ථාවක කළ හැක්කේ ධම්මචර්යා සමචර්යා කුසල කිරියා පුණ්‍ය කිරියා පමණයි. ධම්මචර්යා සමචර්යා කුසල කිරියා පුණ්‍ය කිරියා පමණයි මෙවන් මොහතක කළ හැක්කේ. වෙන කළ කිසිවෙකෙක් කිසි දෙයක් නෑ කරන්න පුළුවන් දෙයක් නෑ වෙන මොනවා කරන්නද ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහරජේසේ මෙවන් මොහතක පුජ්‍යලයාට සත්‍යයට කළ හැකි ධම්මචර්යා සමචර්යා කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා පමණයි දැන් මෙන්න මේ වචන ටික අපි තේරුම් ගන්නට අවශ්‍යයි ධම්මචර්යා කියන්නේ ධර්මචර්යාවේ. ධම්මචර්යා අධම්මචර්යා කියලා කියනවනේ. ධම්මචර්යා කියන්නේ ධර්මචර්යාව. ධර්මයේ හැසිරෙනවා කියන එකයි. දැන් මෙතන කුමක්ද ධම්මචර්යා කියලා ධර්මයේ තුල පැහැදිලි කරන්නේ? දස කුසලය කියන අදහසයි. දස කුසලය පිළිබඳවයි මේ ධම්මචර්යා කියලා කියන්නේ. දස කුසලයේ කියන්නේ සිතින් කයෙන් වචනයෙන් වෙන් වෙන්ව කුසල් 10ක් පුද්ගලයෙකු විසින් කළ හැකි බව දේශනා කරලා තියෙනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම, ඒ වගේම සොරකමෙන් වැළකීම, කාම මිත්‍යාචාරයෙන් වැළකීම, කයින් කරන කුසල් වශයෙන්. ඒ වගේම බොරු කීමෙන් වැළකීම, කේලමෙන් වැළකීම, පරුස වචනයෙන් වැළකීම, හිස් වචනයෙන් වැළකීම. වචනයෙන් කරන කුසල්. ඊළඟට සිතින් කරන්නා වූ කුසල් තියෙනවා. ඒ මොනවාද? දැඩි ලෝභයෙන් වැළකීම, ඒ වගේම ව්‍යාපාදයෙන් වැළකීම, මිත්‍යා දෘෂ්ටියෙන් වැළකීම. මෙන්න මේ 10 දස කුසල් හැටියට හඳුන්වනවා. මේවායේ තියෙනවා අපි සත්ත්ව ඝාතනයෙන් පරබල නැසීමෙන් වළකින වාසයේම සතුන් පිළිබඳව මෛත්‍රී කරුණාව උපදවා ගන්නට දඩු බහා තබන්නට, අවියාවද ඉවත් කරන්නට, ඒ වගේම සැප ඉවත් කරන්නට, ඒ වගේම සියලු සත්‍යයන් පිළිබඳව දයාව, කරුණාව, මෛත්‍රිය උපදවා ගන්නට අවශ්‍යයි. අපි බොරු කීමෙන් වළකිනවා සේව සත්‍ය වචන කතා කරන්නත් අවශ්‍යයි. මේ විදිහට දස කුසලයන් පෝරණය කිරීම ධම්මචර්යා කියලා හඳුන්වනවා. ඒ සමගම තව වචනයක් සඳහන් කළා සමචර්යා කියලා. ධම්මචර්යා සමචර්යා. සමචර්යා කියලා කියන්නේ මුලින් සඳහන් කළ ධම්මචර්යා කියන එකට පර්යාය වචනයක්. සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ එක දෙයක් හඳුන්වන්නට සමාන වචන කීපයක් භාවිතා කරනවා. මේ සූත්‍ර දේශනා අටුවාවේ විස්තර කරන්නේ ධම්මචර්යා කියන දස කුසලය හැඳින්වීම සඳහාමයි සමචර්යා කියන වචනය භාවිතා කරන්නේ. ඊළඟට කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා. කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා. කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා කියන කුසලය සහ පින කියන මේ දෙක පිළිබඳව විවිධ අදහස් පවතිනවා. එකක්ද දෙකක්ද කියලා. නමුත් සාමාන්‍යයෙන් අපි අදහසක් ගත්තොත් අපි හිතමු උදාහරණයක් ගත්තොත් පුද්ගලයෙකු දානයක් දෙනවා. දානයක් දෙනකොට ඒන් අපට අත්හැරීමේ ගුණය වැඩෙනවා. ආන්න ඒ අත්හැරීමේ ගුණය වැඩෙන එක කුසලය. ඒ තුළින් අපට ආධ්‍යාත්මික ශක්තියක් වැඩෙනවා. එයට කියනවා පින කියලා. අපි මේක තවදුරටත් විග්‍රහ කරගත්තොත් සමහර විට මේ දේශනාව අහන පින්වත් ඔබ ඕනෑතරම් අහලා තියෙන පොදු හැඳින්වීමක් තමයි තින යනු සතුටට නමකි. නැත්තම් තින කියන්නේ හිතේ සතුට කියලා. එහි යම්කිසි ගැටලුවකුත් තියෙනවා. හිතේ සතුටම තිනද කියන එක. හිතේ සතුටම පින බවට පත්වන්නේ නැහැ. චිත්තං පුනාතීති පුඤ්ඤා සිතේ පිනායම පින කියලා හඳුන්වනවා. මේක තමයි අපි හිතේ සතුටම පින කියලා ගන්න. පුනාති කියන්නේ පොළනවා කියන එක. ගෙවල් වල පොළනවා. මොනවද අපි හිතමු? හාල් පොළනවා. කුල්ලක දාලා පොළනකොට එහි තියෙන ගල් වැලි ඒ වගේම හොන්සල් ඊට පස්සේ වී යට ඒ වගේ අපද්‍රව්‍ය අපි අයින් කරනවා පොළන එකෙන් බලාපොරොත්තු වෙන අන්න ඒක අපිරිසිදු දේවල් ඉවත් කරනවා එතකොට මෙතන මේ පුණාති කියන එක පොළනවා කියන එක යොදන්නේ අපේ සිත තුළ තියෙන ලෝභ ද්වේෂ මෝහ කියන අකුසල මූලයන් යටපත් කරලා අලෝභද්වේෂ අමෝහ කියන කුසල මූලයන් ඉස්මතු වෙනවා. අකුසල මූලයන් යටපත් වුණාම කුසල මූලයන් ඉස්මතු වෙනවා. ආන්නේ කුසල මූලයන්ගෙන් යුක්ත මනසෙහි ගොඩනගෙන්නා වූ අපි හිතමු ඒ කුසල මූල් වලින් යුක්තව තමයි මේ කෙනා මේ දාණය දෙන්නේ. සතෙකුට ආහාර වේලක් දුන්නේ. කෙනෙකුට කැම ටිකක් බෙදලා දුන්නේ. කෙනෙකුට අපි හිතමු ඇඳුම් පැළඳුම් ටිකක් දුන්නේ. ලෙඩෙකුට බෙහෙත් ටිකක් අරන් දුන්නේ. ඒ වගේ කුමන හෝ යහපත් කටයුත්තක් කලේ මෙන්න මේ පිරිසිදු මනසෙන්. එතකොට ක්‍රියාවක් පිරිසිදුයි, මනසත් පිරිසිදුයි. මෙන්න මේන් කොට නැගෙන ශක්තියට කියනවා අපි පින කියලා. ඒක ඉතින්සේ ශක්තියක් නෙවෙයි පුණ්‍ය ශක්තිය කියලා කියන්නේ. ඒක විශාල බලයක්. කර්ම කර්මය කියලානේ හඳුන්වන්නේ. කර්මයනේ. පිනපව දෙකම කර්මය. එතකොට මේ මේ කර්ම ශක්තිය ඉතාම බලවත්. දැන් මේ රජතුමාගේ අදහස බුදුරජාන් වහන්සේ අනුමත කළා. දැක්වේ ඕ මේ වගේ මොහොතක කරන්නට පුළුවන් මොනවද? මේ ධම්මචර්යා සමචර්යා කුසල කිරියා පුණ්‍ය කිරියා පමණයි. වෙන කල හැකි දෙයක් නෑ කියලා. බුදුරජාණන් වහන්සේ නැවත ප්‍රශ්නයක් අහනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? ඒ ප්‍රශ්නේ තමයි ජරා මරණ දෙක පුද්ගලයාව මැඩගෙන සිටිනකොට මොනවද කරන්න පුළුවන්? ජරා මරණ දෙක පුද්ගලයාව මැඩගෙන සිටිනකොට ජරා මරණ කියන්නේ අපේ දිවීම නැත්නම් මහලු වීම මරණ කියන්නේ මරණය සාමාන්‍ය එදිනදා ජීවිතයේ ගෙවන අපිට විවිධ පොඩි පොඩි දේවල් නිසා බලන්න කොච්චර මානයක් ඇති වෙලා තියෙනවද කියලා පොඩි දේවල් වලට එක්කෝ අපි ලැබපු උපාධි වලට අපි ඉගෙනගත්තු දේවල් වලට අපට කීයක් හරි තියෙනවනම් අපට යමක් තියෙනවනම් පෙනුම තියෙනවනම් දක්ෂතා තියෙනවනම් හැකියාව තියෙනවනම් ඒ විවිධ මේ පොඩි පොඩි සිල්ලර දේවල් නිසා අපට විශාල මානයක් ඇති වෙලා තියෙනවා. පුද්ගලයාට ඇති වෙනවා. එනමුත් අපි මේ ජීවිතය ගත්තාම මේ මේ මොහතම සංසාරය අපි මේ සංසාරයේ මේ ජීවිතය ගත්තාම කොච්චර අසරණයිද කියලා බලන්න ජරා මරණ දෙක හමුවේ. කාටද පුළුවන් නවත්ත ගන්න මහලු වෙන්නේ? ධනෙ තියන අයට පුළුවන්ද? බලය තියන අයට පුළුවන්ද? උගත් අයට පුළුවන්ද? හැකියාවක් තියන අයට පුළුවන්ද? ආරේෂකයන්ට පුළුවන්ද? වෛද්‍යවරුන්ට පුළුවන්ද? කාටවත් මාර්ගඵලලාභීන්ටවත් බෑ කිසි කෙනෙකුට බෑ මේ ජීවිතේ මේ ජරා මරණ දෙක වළක්වන්න. මාර්ගඵලලාභීන් මේ ජීවිතේ නොනවත්වත් සංසාර ගමන අවසන් කරලා තියෙනවා. එතකොට ඉන් මෙහා පැත්තේ අපි පෘථග්ජන සියල්ලෝම අරහත්ත්වයට පත් නොවන සියල්ලෝම මැරෙමින් උපදෙමින් සසර ගමන් කරනවා. මේ දේශනාවේ දක්වන්නේ බුදුහාඳුරෝ විමසන්නේ ජරා මරණ දෙක පුද්ගලයාව මැඩගෙන ඉන්නකොට මොනවද කරන්න පුළුවන්? ඒත් රජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි ධම්මචර්යා සමචර්යා කුසල කිරියා පුණ්‍ය කිරියා හැර වෙන මොනවා නම් කරන්නද? ඒ දේවල් පමණමයි කරන්න පුළුවන්. වෙන කිසිම දෙයක් කරන්න. කලිනුත් මේ ප්‍රශ්නය අහුව පර්වත හතරක් හතර පැත්තෙන් සියල්ලම සුණු විසුණු කරගෙන එනකොට මොනවද කරන්න පුළුවන්? නැවතත් එතකොට බුදුරජාන් වහන්සේ මෙතෙන්දී අහන මොකක්ද? ජරා මරණ දෙක පුජ්‍යලයාව මැඩගෙන සිටිනකොට මොනවද කරන්න පුළුවන්? බලන්න දැන් මේ පර්වත හතරක් කිව්වයි හතර පැත්තෙන්. දෙකක් කියන්න පුළුවන්. තුනක් කියන්න පුළුවන්. එකක් කියන්න පුළුවන්. එහෙම කියන හතර පැත්තෙන්. කිසි කෙනෙකුට කිසිසේත් බේරෙන්න බෑ. උගත් නූගත් ඇති නැති නේද බලවත් දුබල ලස්සන අවලස්සන සියල්ලෝම උසස් කුලයේ අය අය පහත් කුලයේ අය ඔක්කොම කිසිම ભેදයක් නැතුව මේ පර්වත හතරට යට වෙනවා ආන්න ඒ වගේ තමයි ભેද නොසලකේ. මොනවාටද ජරා මරණ දෙකට. કોઈ જાතියක උපන්නත්, કોઈ ආගමක උපන්නත්, કોઈ කුලයක උපන්නත්, કોઈ පවුලක උපන්නත් කොහොම උපන්නත් ජරා මරණ දෙකට යට වෙනවාමයි. ඒ නිසායි බුදුරජාන් වහන්සේ අර පර්වත හතරට මේ ජරා මරණ දෙක උපමා කළේ. බේරුමක් නැහැ කාටවත්. ඒ හැම වෙලේ කළ හැකි හොඳම දේ මොකක්ද? මේ කුසල ක්‍රියා පුණ්‍ය ක්‍රියා ආදී දේවල්. එකක් අපි තේරුම් ගන්න ඕන බොහෝ වෙලාවට අපි ප්‍රශ්න වුණාට පස්සේ ප්‍රශ්නවලදී අනවශ්‍යසේ තේරුමක් නැති විදියට කලබල වෙනවා. අපි ඒ වෙලාවට අවශ්‍ය දේවල් නෙමෙයි කරන්නේ. මේ වෙලාවේදී කෙනෙක් දිව්වා කියලා උතුරට දිව්වත් වැඩක් නැහැ, දකුණට දිව්වත් වැඩක් නැහැ. ඇයි? මේක අනිවාර්ය සිද්ධ වෙන දෙයක් නිසා. අපට ඒක වළක්වන්න බැරි දෙයක් නිසා. වැළැක්විය නොහැකි දේවල් වළක්වන්න යන්න අවශ්‍ය නැහැ. ඊළඟට රජතුමා මෙන්න මෙහෙම දෙයක් කියන විශේෂ දෙයක්. ඒ තමයි ස්වාමීනි රාජ්‍ය ආක්‍රමණය කරන්නට අපගේ රාජ්‍ය ආක්‍රමණය කළ විනාශ කරන්නට එන සතුරු බලමුළු සතුරු බලමුළු මැඩපවත්වන්නට පුළුවන් ඇත්තේනාවක් අපට ඉන්නවා. යුද්ධ ඇත්තු ඉන්නවා. නමුත් මේ ජරා මරණ දෙක හැමෝේ ඕන්ට කරන්න දෙයක් නැහැ. රජුරෝ ජරාවටපත් වෙන එක නවත්තන්න පුළුවන්ද? අර යුද්ධෙට පුහුණු කරපු ඇත්ත දාලා. එහෙම කරන්න බෑ. ඒ වගේම ස්වාමීනි හැමෙන්නා වූ සතුරු සේනාවන් නැසීම සඳහා ඕන්න දුර්වල කිරීම සඳහා අපට ඉන්නවා අශ්ව සේනාව. ජරා මරණ දෙක හැමෝම අශ්ව සේනාවට කරන්න දෙයක් නැහැ. ඒ වගේම පැමිණෙන්නා වූ සතුරු සේනාවන් පරාජය කරන්නට අපට රිය සේනාවක් තියෙනවා. පාබල සේනාවක් තියෙනවා. නමුත් මේ කිසිම දෙයකින් ප්‍රයෝජනයක් ගන්න බෑ. ජරා මරණ දෙක අපිව වැඩපවත්වගෙන ඉන්නකොට. ඒව විශේෂ වෙන්නේ නැහැ. තවත් දෙයක් කියනවා ඒ තමයි ස්වාමීනි පැමනුණා වූ සතුරන්ව රන් රිදී මුතුමැණික් ආදී දේවල් දීලා අපගේ පාර්ශවයට ගැනීම සඳහා ඕනෑතරම් රාජභාණ්ඩාගාරයේ වස්තුන් සුරක්ෂිතව තියෙනවා. එනමුත් ජරා මරණ දෙක ජය ගන්න බෑ මේ දේවල් පාවිච්චි කරලා. දැන් හිතර බලන්න ඔබට කොච්චර සල්ලි තිබුණා. මොනතරම් සල්ලි තිබුණත් ඔබට පුළුවන් ඒවා උපකාරී කොටගෙන ජරා මරණ දෙක නවත්තා. කොපමණ වස්තුව තිබුණත්, කොපමණ බලය තිබුණත්, කොපමණ ඉගෙනගෙන තිබුණත් පරතරට ඉගෙනගෙන තියෙනවා. ඒ පුළුවන් ඒත් බෑ. තව විශේෂ දෙයක් කියනවා රජතුමා මොකක්ද ඒ? රජුරෝ කියනවා ස්වාමීනි පැමුණා වූ සතුරු සේනාවන් මන්ත්‍රණයෙන් ජය ගන්නට පුළුවන් ඇමතිවරු අපි සතුවේ ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? සතුරු සේනාවක් පැමුණාම දක්ෂ ඇමතිවරු වෙන්න කුමන්ත්‍රණය කළා එහා පැත්තෙන් පැමුණුන සතුරු සේනාව අතර ભેද බින්නතා ඇති කරලා බිඳවන්නත් ඕන් තමන්ගේ පාර්ශවයට නම්ම ගන්න. රජතුමා කියන ස්වාමීනි සතුරු සේනාවකට එහෙම කරගන්න පුළුවන් වුණාට ජරා මරණ දෙක විසඳ ගන්න බෑ මේ මන්ත්‍රණ යුද්ධයෙන් කතා කරලා. අපිට පුළුවන් කතා කරලා ජරා මරණ නේද ලෙඩ වෙන එක මරණයටපත් වෙන නවත්ත ගන්න පුළුවන් කතා කරලා. මහලු වෙන එක කතා කරලා සාකච්ඡා මාර්ගයෙන් බෑ. රජතුමා මේ කියන්නේ ඒ තරමටම අපිට මේ සාමාන්‍ය ලෝකේ භෞතික ලෝකේ අපසතුව තියෙන දේවල් උපකාරී කොටගෙන මේ ජරා මරණ දෙක ජය ගන්න බෑ කියලා. එතකොට පින්නතුන්ලා තේරුම් ගන්න මොන තරම් අපේ මේ භෞතික වස්තුන් පිළිබඳව භෞතික දේවල් පිළිබඳව ආදරය ඇති කරගත්තත් විශ්වාසය ඇති කරගත්තත් පිළිගැනීම ඇති කරගත්තත් කොහොම කළත් ඒ දේවල් තාම සීමිත ඊටාම සීමිත දෙයක් විතරයි අපට කරලා දෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මෙන්න මේ විදිහට අපේ ජීවිතය මරණය කරා එහෙම නැත්නම් චරාව කරා නොනවතින ගමනක් යනවා. නොනවතින ගමනක්. මේක නවතින්නේ නැහැ. හරියට කොයි වගේද? උන්වහන්සේගේ උපමා තමයි සූර්යා. සූර්යා උදා වෙලා ගමන් කරනවා හා සමානයි. අපට පුළුවන් අපි දකින්නවාද කොයි වෙලාවකවත් සූර්යා නවතිනවා. එක මොහොතක් නවතිනවා. එක තපරයක්වත් නවතිනවා නැහැ. නොනවතීම ගමන් කරනවා. නොනවතීම ගමන් කරනවා. මේකට බුදුහාමුදුරු ලස්සන දේශනා කරනවා. යතා දණ්ඩේන ගෝපාලෝ ගාවෝ පාචේති ගෝචරං එවං ජරාච මච්චුච ආයුං පාචෙන්ති පාණිනා යතා දණ්ඩේන ගෝපාලෝ ගෝපාලෝ කියන්නේ ගොපල්ලා ගොපල්ලා කියන්නේ සත්තු බලා ගන්න කෙනා එළුව බලා ගන්න බැටළුව බලා ගන්න හරක් බලා ගන්න කෙනාට අපි කියන්නේ ගොපල්ලා කියලා. ගොපලු. මේ ගොපල්ලා මොකද කරන්නේ? අතට කෝටුකුත් අරගෙන මේ සත්ව ටික තමන්ගේ සතුන් ටික දක්කගෙන යනවා තෘණ භූමි කරා. ආන ඒහා සමානවම ඒවං ජරාචමච්චෝච ජරා මරණ දෙක සත්වයින්ව මොකද කරන්නේ මේ දක්කගෙන යනවා අපේ ආවුෂ ටිකෙන් ටික ගෙවි ගෙවි නේද අවශ්‍ය පාලනය වෙන සත්තුන්ගේ අවශ්‍ය ටික ටික ගෙවිලා යනවා. හරියට කොයි වගේද? අර ගොපලුවා සතුන් බලා ගන්න තැනත්තා ඒ සතුන් ටික දණ්ඩප තකට අරගෙන තෘණ භූමි කරා පමුණවනවා වගේ. මේකෙට එහෙම කිව්වොත් මේ මොහොතක් පාසා ආස්වාසයක් ප්‍රස්වාසයක් පාසා ෂණයක් පාසා අවශ්‍ය ගෙවි ගෙවි අපි ඉතින් කනත්ත කරා ලං වෙනවා. කනත්තට ලං වෙනවා. එහෙම නැත්නම් ආදාහනාගාරයට ලං වෙනවා. මෙන්න මේ නිසා බුදුරජාන් වහන්සේ දක්වනවා අප්‍රමාදී වෙන්න කියලා. ප්‍රමාද වෙන්න එපා. සමහර වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහෝ වෙලාවට කියනවා අපි ඉතින් පව් කරන්නේ නැහනේ. ඒ නිසා පින් කරන්න ඕන නැහනේ කියලා. බුදුහාඳුර මේ දේශනාව තුළ පැහැදිලිවම දක්වන්නේ මොකක්ද? අප්‍රමාදී වෙන්න ඕන කියන එක. ප්‍රමාද වෙන්න එපා කියන එක. අද කළ යුතුදී අදම කළ යුතුයි කියන එක. අප කුසල් වැඩි යුතුයි කියන එක. සම්මා වායාමයේ පුහුණු කළ යුතුයි කියන එක. එතකොට කොසල් රජතුමාට බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ කොසල් රජතුමා කිව්වේ තමන්ගේ කාර්යබහුලත්වය ගැන, තමන්ගේ කරන වැඩ ගැන, තමන් මොනතරම් කොටසකට හිර වෙලා ඉන්නවද? නේද? කොච්චර වැඩ කරනවද? කොපමණ මහන්සි වෙනවද? ඒ පිළිබඳ අදහසක්. එතකොට බුදුහාඳුරෝ දේශනා කළේ ඒව කරන්න එපා කියලා නෙමෙයි. ඒ දේවල් කරන්න ඕන. නමුත් අපි තේරුම් ගන්න ඕන අපි මේ දිනයක් පාසා මොහොතක් පාසා අපේ ආවශ්‍ය ගෙවෙනවා. දැන් අපි මැරෙනවා කියලා හිතලා බුදුහාඳුරු දේශනා කළේ පෙන්වලා දෙන්නේ තමන්ගේ වැඩ කටයුතු අතාරින්න කියලාද? නෑ. අජ්ජේව කිච්ඡං ආතප්පං කෝචඤ්ඤා මරණං සුවේ අද කල යුත්ත අදම කල යුතොයි හිත මැරෙවිද කියලා දන්නේ. කවුද දන්නේ හිත මැරෙයි කියලා? නේද? අද ඔබට තියෙන යුතුයකම් ටික අද කරන්න ඕන. තමන්ගේ වගකීම් ටික අද කරන්න ඕන. ඒ වගේම අද කරන්නට පැවරලා තියෙන දේවල් ටිකක් තියෙන රැකියාව වෙන්න පුළුවන් අධ්‍යාපනය ඒ දේවලුත් අදම කරන්න ඕන. ඒත් එක්කම අපි කුසල් මාර්ගත් අදම වඩන්න ඕන. අද පුළුවන් ඔබට කොහොමද මෛත්‍රී භාවනාවක් වඩන්න? ඒක කල් ගන්න හොඳ නැහැ. බොහෝ වෙලාවට අපට හිතෙනවා දැන් ඉතින් දැන් මට සීල් සමාදන් වෙන්න බෑ නේද? දිම වාඩි වෙන්න අමාරුයිනේ. ගොඩක් අය කියනවා ඉතින් සිල් සමාදන් වෙන්න දිම වාඩි වෙන්න බෑනේ. ඊළඟ අවුරුද්ද වෙනකොට දැන් පොටුවේ හරි වාඩි වෙලා ඉන්න පුළුවන්. ඊළඟ අවුරුද්ද වෙනකොට ඔය දිම වාඩි වෙන්න බෑ කියන එක තව වැඩි වෙලා සමහර විට පුටුවෙත් වාඩි වෙන්න බැරි මට්ටමක් උදා වෙන්න පුළුවන්. උදා වෙන්න පුළුවන්. ඒ නිසා මොකද්ද කරන්න ඕන අප්‍රමාදී වෙන්න. කොහොම හිතලද? දැන් මට බිම වාඩි වෙන්න බැරි වුණාට පුටුවක හරි වාඩි වෙලා සිල් ගන්න පුළුවන්. ලබන අවුරුද්ද වෙනකොට පුටුවේවත් ඉන්න පුළුවන් වෙයි ගන්න. එක තැන් වෙයි ගන්න. අනාගත බය කියලා බුදුහාඳුරෝ සූත්‍ර කීපයක් දේශනා කරලා තියෙනවා. ඒකෙදිත් බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. දැන් මම නිරෝගී නමුත් ඉදිරියට රෝගී වෙන්න පුළුවන්. නිරෝගී කාලේ අප්‍රමාදී වෙනවා. මොකද රෝගී වුණොත් මට මේ දේවල් කරන්න බැරි වෙන නිසා. ආත බුධාගරෝ දක්වන්න එහෙනම් අප්‍රමාදී වීම සඳහා තමයි මේක මෙනෙහි කරන්නේ. වීර වැඩිම සඳහා තමයි මේක මෙනෙහි කරන්නේ. අද කළ යුතු දේ අදම කිරීම සඳහා තමයි මේක මෙනෙහි කරන්න එහෙම නැතුව මැරෙනවා මැරෙනවා මැරෙනවා කියකේ කල්පනා කර කර විෂාදිතය වගේ මානසිකව වැටිලා අසුභවාදීව සියලු වැඩ පසෙකලා මුකුත් නොකර උඩ බලාගෙන ඉන්න නෙවෙයි. වීරය උපදවාගෙන වෙනදාටත් වඩා කාර්යක්ෂමව කුසල් කරන්නට මේ ධම්මචර්යාවේ සමචර්යාවේ කුසල කිරියාවේ පුණ්‍ය කිරියාවේ යෙදෙන්නට ඒ වගේම යුතුයකම් සහ වගකීම් ඉටු කරන්නට ඒ සඳහා තමයි බුදුරජාන් වහන්සේ නිරන්තරයෙන් අප මේ එක සූත්‍ර දේශනාවයි පබ්බතූප සූත්‍ර දේශනා පමණයි අද දවසේදී මේ දේශනාව සඳහා මාතෘකා කළේ නවත් තව ගොඩාක් සූත්‍ර දේශනාවල ධාතා දේශනාවල බුදුරජාන් වහන්සේ මේ පිළිබඳව ඉතාම ගැඹුරින් දේශනා කරලා තියෙනවා. එතකොට මොළදී අපි ගාථාවක් මාතෘකා කළා. ඒ ගාථාව තුළදී බුදුරජාන් වහන්සේ දක්වන්නේ මේ සූත්‍ර දේශනාවෙමයි කිසියම් කෙනෙක් කයින් වචනයෙන් සහ සිතෙන් ධර්මයේ හැසිරෙනවා නම් ඒ තැනත්තා ඉදේවණං ප්‍රසංසන්ති මේ තිදොරින් ධර්මයේ හැසිරෙන්නා වූ තැනැත්තා ව පඬිතයන් විසින් මෙලවම ප්‍රශංසාවට ලක් වෙනවා. මෙලවම ප්‍රශංසාවට ලක් වෙනවා. එයා ශ්‍රද්ධාවන්තයෙක්, ගුණවන්තයෙක්, ප්‍රඥාවන්තයෙක්, යහපත් කෙනෙක්, ආර්ය ශ්‍රාවකයෙක් ආදී වශයෙන් ප්‍රශංසාවට ලක් වෙනවා. පෙච්ච සක්කේ ප්‍රමෝදති. පෙච්ච කියන්නේ පරලොව. ඒකේ නම් මේ ජීවිතය අතහැරියට පස්සේ පරලොව ගියාම මිය ගියාට පස්සේ ස්වර්ගයේ ඉපදලා ප්‍රමෝදති කියන්නේ සතුටු වෙනවා කියන එකයි. කවුද? තිදොරින් ධර්මය දියුණු කරන කෙනා. මෙතන හිතන්න ධර්මයේ කිව්වේ කොහොමද? දස කුසලය ධම්මචර්යා සමචර්යා ඒ වගේම කුසල ක්‍රියා කුසල ක්‍රියාවන් පුණ්‍ය ක්‍රියා දස පුණ්‍ය ක්‍රියාවන් මේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ පබ්බතෝපම සූත්‍රයේ කොසල් රජතුමාට අනුශාසනාව දේශනා කළේ පැවැත්වුවේ. අපි හැමදෙනාම මේ ධර්මානුශාසනාව තුළින් අප සාකච්ඡා කළ පර්වත උපමාව নিরතුරුවම සිහි කරමින් අප්‍රමාදීව කුසල ධර්මයන් වඩන්නට අප්‍රමාදීව පුණ්‍ය ධර්මයන් වඩන්නට අප්‍රමාදීව සිත පිරිසුදු කිරීම සඳහා මේ ජීවිතයේම නිර්වාණ අවබෝධයේ පිණිස එසේ නැතහොත් ආසන්නම භවයක් තුළදීවත් මාර්ගඵල සංඛ්‍යාත උතුම් නිවනටපත් වීම සඳහා අප සියලු දෙනාම මේ අවස්ථාවේදී අදිෂ්ඨානයක් ඇති කරගත යුතුයි මේ වෙලාවේ හැම දිනාම තිසරණ සහිත පංචශීලය සමාදන් වෙලා සදහසිතින් යුක්තව ධර්ම ශ්‍රවණය කිරීම තුළින් සිතින් කයින් සහ වචනයෙන් සිදු කරගත්තා වූ ආරෝ පුණ්‍ය ධර්මයන් දෙවියන්ට අනුමෝදන් වේවා දෙවියෝ සපවන්ත වේවා ඒ වගේම අප නමින් මිය ගියා වූ ඥාතීන්ට දායකත්වයේ දරන පින්වතුන් නමින් මිය ගියා වූ දෙමව්පිය ඥාති හිත මිත්‍ර සාභාර්යා දුව දරුවා ආදී යම් පාරම්පරික ඥාතියෙක් සිටිනම් ඒ හැම දිනාටමත් මේ උතුම් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම සුවපත් වේවා. අප හැම දිනාටමත් මේ උතුම් මෝක්ෂණේ ධර්මයන් එළවසන සියෙන් පිණිස වේවා. පරලොව සුගතිය වේවා. දෙවියන්ටත් නීකී ඥාතීන්ටත් අප හැම දිනාටමත් උතුම් වූ නිර්වාණ අවබෝධයේ පිණසම හේතු ආශනා වේවායි නිවන් ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු අවසරයි ස්වාමින් වහන්ස අද ධර්මානුශාසනාවේ අංක 294 දියත නිවසේ පදිංචි අනුර රාජකරුණා මහතා අවසරයි ස්වාමින් වහන්ස දැන් පුණ්‍ය ආනුමෝදනාව ධර්මදේශනාවේ දායකත්වයන් බාරගෙන කටයුතු කර පින්නතුන්ලා හැම දිනාටමත් ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ සියලු දිනාටමත් අනන්ත වූ තිරුවන් ගුණ බලයෙන් දෙවියන්ගේ ආශිර්වාදයෙන් සිදු කළ උතුම් පින් දහම්වල ශක්තියෙන් සිත සාන්තිය සනසිරල යහපත වේවා නිරෝගී සුවය උදා වේවා දිගාසිරි සම්පත් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා ආකාශට්ටා චවම්මට්ටා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු තං සදාති පබ්බතූපම සූත්‍රය ඇසුරෙන් එම උතුම් වූ ධර්මානුශාසනා පවත්වා වදාළ ගරුතර ධම්මදේශක ආනන් වහන්සේ කිරිල්ලවල වැකඩ ශ්‍රී ධර්මවර්ධනාරාම වාසී මනෝවිද්‍යා උපදේශක පූජනීය තලපත් කන්දේ සිරිනන්ද ස්වාමින්ද්‍රයන්න් වහන්සේ උන්වහන්සේට නිදුක් නිරෝගී සුව සහ චිරජීවනයේ සැලසේවා තුනුරුවනේ ආශිර්වාදයේ සහ සියලුම දිවිරැක වරණ උන්වහන්සේට ලැබේවායි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු Thank you.